කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත නවකතාවේ සුගත් අපිට නැවත හමු වුණොත් මොනතරම් දේවල් අපි ඔහුගෙන් අහයිද? ඇයි ධම්මි ඔබ මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ කියලා අපිට ආපහු අහයි කියලා හිතෙනවා. ඒ සුගත් ඒ දමයන්තිත කවදාවත් සාප කළේ නැහැ. වෛර කළේ නැහැ. ඇයට අයහපතක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කළේ නැහැ. ඒ විയോഗ වේදනාව මధుවිතකින් සෝදා හරින්ට වෑයම් කරමින් තමන්ම දරාගත්තා. අපට මතකයි අපේ පාසල් අවධියේදී පෙම් හසුන් ලියන කාලේ බොහෝ යෞවන යෞවනියන් අද වගේ විද්‍යුත් තැපෑල නොතිබුණු කාලෙක විയോഗ වේදනාව එදත් තිබුණා. එදත් පෙම්වතියන් දාලා ගියා. පෙම්වතුන් දාලා ගියා. ඔවුන් අපේ රැහේ අපේ කාලේ අපේ සමකාලීන යෞවනයේ බොහෝ දෙනෙක් මේ වේදනාව තුනී කරගත්තා. කවියක් ලියලා එහෙම නැත්නම් ගීතයක් අහලා මිල්ටන් පෙරේරාගේ ගීතයක් අහලා පසු කාලයක අපි අහපු ඒ විయోగ වේදනාව තුනී කරගන්න හොඳම ගායකයා තමයි අපට පසු කාලීනව හමු වුණු මිල්ටන් මල්ලවආරච්චි. ඔහුගේ ගීත සියල්ලම පාහේ වියෝගීත ඒ වියෝගීත සියල්ලේම පෙම්වතා මේ විയോഗ වේදනාව උසුලා ගන්න හැටි දරා ගන්න හැටි තමයි සයින්ටුහන් වෙලා තිබුණේ මේ නිසා අපට ඒ වකවානුවේ Tamanට අහිමි වෙච්ච පෙම්වතියගේ ජීවිතය නැති කරන්න කිසි කෙනෙක් උත්සාහ කරන බවට වාර්තා වුණේ නැහැ. අද අපිට කොතරම් වාර්තා වෙනවද? අහිමි වූ ප්‍රේමය තව කෙනෙකුට හිමි වෙනවා දකින්නට තියෙන අකමැත්ත මේක කොයිතරම් සෝචනීය දෙයක්ද මේ ගීතයක් ඇසීමෙන් මෙවැනි විయోగ ගීතයක් ඇසීමෙන් අපේ සිතේ තියෙන ඒ වේදනාව මොනතරම් සමනය වෙනවද කියලා හිතලා බලන්න වටිනවා එහෙම වුණොත් මේ කුරිරු ඝාතන කුරිරු ක්‍රියා කොයිතරම් අඩු වෙයිද? මේ නවකතාවේ සුගත් හිටපු තැන තමයි මා දකින විදිහට ගායන ලෝකයේ මිල්ටන් මල්ලවාරච්චි ස්ථානගත කරන්නට ඕනේ. අපි අද මිල්ටන් මල්ලවාරච්චි සිහිපත් කරන්නේ. ඔහු අපෙන් වියෝ වුණේ 1998 මාර්තු මාසේ 13 වෙනිදා. යෞවනයන්ගේ විරහ වේදනාවේ දෝංකාරය මිල්ටන් මල්වාරච්චි. අපි ඔහුගේ ගීතයකට සවන් දෙමු. किसे की अंगद ඔබ මාත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා කෙසේ කියන්නේ වෙන්නද ඔබ මාත් හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා වෙහස බිඳුනද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා මා විසින් නොබ කලමි පවසමි ලොවටම ඇසෙන නියා මාත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවන් කියලා මේ ගීතය රචනා කරන්නේ තනු නිර්මාණය කරන්නේ ක්ලරන්ස් විජේවර්ධන. දැන් මේ ගීතයේ කාව්‍යෝක්ති උපමාලංකාර කිසිම දෙයක් නැහැ. බොහොම ඍජුවම මේ අනුභූතිය මේ අත්දැකීම ක්ලරන්ස් ලියනවා. පදවලකට නගනවා. හැබැයි අපට ඊටාම සමීපයි මේ අත්දැකීම. ඔහු ඊටාම වටිනා අදහසක් කියනවා. සෙනෙහස බිඳුනද මා අවමානෙන් ගැලවිය යුතු හින්දා මා විසින් ඔබ අත් හැලෙමි පවසමි. මේ අවමානයෙන් ඇයව ගලව ගන්න ඕන හින්දා කියනවා මා විසින් මමයි ඔබව අත්හැරියේ. ඔබ අත්හැරියයි කියලා මං ලෝකයට එළිවෙන්න ඉඩ තියන්නේ මම කියන්නම් මමයි අත්හැරියේ කියලා මේ අවමානය මම විඳින්නම්. මොනතරම් පරිත්‍යාගශීලී අර්ථයක් මේකේ තියෙනවද? දැන් මේ ගීතය බටහිර ආරේ සාමාන්‍යයෙන් අපට සමීප නොවන සංගීතයක් තිබුණයි කියලා අපිට දැනෙන්නේ නැහැ. මේ අත්දැකීමත් මේ ගායනයත් මේ පදවලත් එක්ක අපි ඊටාම සමීපව ආස්වාදයක් ලබන විඳින ගීතයක් බවට මෙයපත් වෙනවා. මම හිතන්නේ මෙවැනි ගීතයක් ඇහුවාම අපේ හිතේ තියෙන අර විయోగ වේදනාව බොහෝ දුරට අපට තුනී කරගන්න පුළුවන්. අපි තවත් ගීතයක් අහමු. මෙයත් විయోග ගීතයක්. මේව කොච්චර අපූර්ව විදිහට අපේ හිතේ දුක වේදනාව තුනී කරන්නට උපයෝගී කරගන්න පුළුවන්ද කියලා හිතාගෙන මේ ගීතයත් අහන්න. හැමදා තනි වෙන්න බැඳ නැතිනම් තනි වෙන්නා ඔබ කැඳවා ගමනේ බාධක දුක එකසේ පිළිගෙන දිනෙහිනු මෙම ඔබ තනියට ළඟ ඉන්නා නැතිනම් තනි වෙන්න හරියට ළඟ ඉන්නා නැතිනම් තනි වෙන්න තනි වෙන්නා යූන් අධ්‍යක්ීම් රසක් සහිත ගීත රාශියක් මිල්ටන් මල්වාර රචිත ලියූ කේජිකේ ධර්මවර්ධන තමයි මේ ගීතය රචනා කරන්නේ. දැන් මේ ගීතයේ මේ කතකය ආසිරි ගීමැද පෝරුව මතින්ද මහපැතැඟිලි බැඳ අතපෙන් වත් කර ඔබ කැඳවාගෙන යන්න තමයි ප්‍රාර්ථනාව. බලාපොරොත්තුව, පැතුම. හැබැයි එහෙම නුනොත් මොකද කරන්නේ? නුනොත් නැතිනම් තනි වෙන්න. මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් හොඳයි. නැති වුණොත් මම තනි වෙන්නම්. ඒ තනි වී ජීවත් වෙන්න ඔහු කැමැත්තෙන් සිටිනවා. ඒ ප්‍රාර්ථනාව එක නෙවෙයි. හැබැයි ඒ ප්‍රාර්ථනාව ඉටු නොවුනොත් තනි වී සිටින්න ඔහු කැමැත්තෙන් ඉන්නවා. අවෛරී ප්‍රේමයක මහිමයි. මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ යෞවනයේ ගායකයා. අපි බොහෝ දෙනෙකුට යෞවනයේන්ට තියෙන අත්දැකීම තමයි ප්‍රේමය ඉතු වුණාට වඩා ඉතු වෙනවට වඩා ඉතු නොවීම බලාපොරොත්තු සුන්වීම. ඔහුගේ ගීත හැම එකකම පාහේ තියෙන්නේ ඉතු නොවුණු බලාපොරොත්තු සහ උපේක්ෂාවෙන් ජීවත් වීම. මේ මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරපු තවත් ගීතයක්. මතු මල ලෙස මුතු මගේ ප්‍රියාද මෙහිරා විය වෙත කයි ඔබ සිහි කර කර ඔබට ලියන මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි දිහිවි පෙරති එකිනෙක පටලෙන්නේ කොහොම පටන්ගෙන මොනවල යන්නද නැත මට වැටහෙන්නේ පිටින් පවසමි මගේ ආදරේ කීමට ඇති සමදේ පරිවිරජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මදුමල ලෙස මුතු මගේ ප්‍රියාද මිහිරා විය වෙතයි ඔබ සිහි කර කර ඔබ සැලිය නැත මට ඇති එක සතුටයි හිත ගොළු වෙනවා අතරේ උලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නිසිත ප්‍රිය වෙනවා පිටියෙන් පවසමි මගේ ආදරී කීමට පිච්චමදේ පරවිරදිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආ ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ අද යෝන් පරපුර නාඳුනන පෙම් හසුනක ආකෘතියට මේ ගීතය රචනා කරන්නේ කරුණාරත්න අබේසේකර. මං හිතන්නේ ඉස්සර කඩදාසිය තෙත් වෙනකන් කඳුළු හෙලහෙලා පෙම්මතුන් පෙම්ලි පිළියපු හැටි පර්ණපරපුරේ අධ්‍යක්ෂින් තියෙන අපට මතක් වෙනවා කොයි ආකාරයෙන්ද කියලා. වියෝගීත ගායනා කරන්න මහත් අභිරුචියක් දක්වාද දන්නේ මිෂන් මල්ලවරච්චි. එහෙම නැත්නම් ගීත රචකයින් ඔවුන්ගේ සුලබ අත්දැකීමක් නිසා මේ විරහ වේදනාව ගීත රචනා වැඩි වැඩියෙන් මේ ප්‍රස්තුතය ගැන ලියලා දුන්නත් දන්නේ නැහැ. කෙසේ වෙතත් ආචාර්ය අජන්ත රණසිංහත් මිල්ටන් මල්ලවාරච්චිට ලියන්නේ විරහ ගීතයක්. මේ විරහ ගීතයට සංගීතය නිර්මාණය කරන්නේ මෙල්රොයි ධර්මරත්න. මේ ගීතයත් ඉතාම අපූර්වයි. මේ නගරයේ ප්‍රේමය අහිමි වෙන ගමේ වගේ සල්ගස්සට රුග්ගමුව යට යන්නේ නැහැ. මේ කොළඹ නගරයේ තියෙන මැයි ගස්සට තමයි මේ පෙම්වතුන් ගමන් කරන්නේ. මේ ගිය අතීතයක මිහිර තමයි ආචාර්ය අජන්තා රණසිංහ මේ ගීතයෙන් නිරූපණය කරන්නේ. මේ ගීතයත් සමග ඔබෙන් සමුගන්නට සිද්ධ වෙනවා ජනරන්ජන ගී වැඩසටහනේ අවසන් ගීතය ඔබ හමුවේ තබලා මට දෙවන දුන්නා නෙබෙන සඳ වැහි පොද සේනෙතු කඳුළු සැලේ වැහි පොද සේනෙතු කඳුළු සැලේ පෙරවාදී මෙයි මල් පිපුනත් රතට රතේ අප දෙදෙනෙක් නැත හදමා පමණයි මෙයි ගත් සෙවනේ අඳුරු පෙතේ මෙයි ගත් සෙවනේ අඳුරු පෙතේ මේ මැයි ගහයට දවසක් වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිරසරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ හම්පත්.